بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් لا أقسم بهذا البلد وأنت حل بهذا البلد ووالد وما ولد لقد خلقنا الإنسان في كبد أيحسب أن لن يقدر عليه أحد يقول أهلكت مالا لبدا أيحسب أن لم يره أحد ألم نجعل له عينين ولسانا وشفتين وهديناه النجدين فلاقتحم العقبة وما أدراك ما العقبة فك رقبة أو إطعام في يوم ذي مسغبة يتيما ذا مقربة أو مسكينا ذا مقربة ثم كان من الذين آمنوا وتواصوا بالصبر وتواصوا بالمرحمة أولئك أصحاب الميمنة والذين كفروا بآياتنا هم أصحاب المشأمة عليهم نار මෙම මක්කා නගරෙහි නුඹ ලැබුම්ගෙන සිටිනා විට මෙම නගරය මත දිවුරමින් පියා හා ඔහු මගින් ජනිත වූ දෑ මත දිවුරමින් සැබවින්ම අපි මිනිසා දුෂ්කරත්වයේහි නිර්මාණය කළෙමු. ඔහු තමා වෙත කවරෙකු හෝ කිසිවිටක බලය යෙදීමට නොහැකියයි සිතන්නේද? බහුල ලෙස සම්පත් විනාශ කළමියයි ඔහු පවසයි. එසේ තම මුදල් අනිසි ලෙස වියදම් කළ විට කිසිවෙකු ඔහු නොදුටුවේ යයි ඔහු සිතන්නේද? ඔහුට අපි බැලීමට දැස්ද සිතුවිලි පිට කිරීමට දිවහා කතා කිරීමට හා මුහුණේ අලංකාරය පිළිබිඹු කිරීමට දෙතොල්ද ලබා නොදුන්නෙමුද? තවද අපි යහපත් හා අයහපත් යන මාර්ග දෙකම නිදහසේ තෝරා ගැනීම පිණිස ඔහුට පෙන්වා දුන්නෙමු. අකබා එනම් බාධකය ඔහු සීග්‍රයෙන් තරණය නොකළේය. අකබා යනු කුමක්දයි නුඹට දැනුම් දුන්නේ කුමක්ද? එය වහලෙකු නිදහස් කිරීමයි. එසේ නොවේනම් සාගින්නෙන් පෙළෙන දිනක ඥාති අනාථයෙකුට හෝ පොළවට සමතලා වූ දුප්පතෙකුට හෝ ආහාර සැපයීමයි. පසුව විශ්වාස කරමින් ඉවසීම පිළිබඳව අන්‍යෝන්‍යව උපදෙස් කරගනිමින් තවද දුබලයින් හා දුප්පතුන් කෙරෙහි දැක්විය යුතු කරුණාව පිළිබඳව අන්‍යෝන්‍යව උපදෙස් කරගනිමින් සිටින අය අතරද ඔහු වන්නේය. ඔව්හුමය ইহත සඳහන් යහපත් ගතිගුණ ඇත්තෝ දකුණු පැත්තට හිමි අය වන්නෝ. අපේ වදන් ප්‍රතික්ෂේප කළ අය ඔව්හුමය වම් පැත්තට හිමි අය වන්නෝ. ඔවුන් මත සෑම දිසාවෙන්ම ආවරණය කළ නිරය ඇත.